අයි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන්පත් වෙලා තියෙන්නේ 204 වෙනි වැඩමුළුව නිස්සන්වනේ පැත්තේ. ඉතින් ඒකේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් අපි කියනවා නම් ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් කමටහන් සුද්ධ කිරීම. ඉතින් මේක අද පළවෙනි දවසේ නිසා මම පොඩි මතක් කිරීමක් කරනවා. කාගෙත් දැන ගැනීම පිණිස ඒ වගේම කාගෙත් වෙලා විතර කිරීම පිණිස අපි මේ ගත්ත මේ පැයේ සාකච්ඡා පැයේදී අපි මේ වෙනකොට මේ වැඩමුළුව සම්බන්ධව අපි විවස්ථා මාලාවක් දැනගෙන තියෙනවා ආචාර පද්ධතියක්. ඒක කාට හරි තේරෙන්නේ නැත්නම් හරි ඒක ප්‍රශ්නයක් නම් හෝ ඒකට යෝජනා තියෙනවා ආචාර පද්ධතිය පිළිබඳව නැත්නම් ඇවතුම් පැවතුම් පිළිබඳ උපදෙස් මේ වෙලාවේදී කරුණා කරලා ලිඛිතව හෝ සභාවට ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි සමාදාන්ව රකින්න සීලයත් පෝසතාඨාංග සීලය පිළිබඳවත් විශේෂයෙන් උපාසක උපාසිකායතු ඒක පිළිබඳ සිල්පද දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් කරුණාකරලා මේ වෙලාවේදී ධර්ම සාකච්ඡාවක නාමයෙන් අහලා පිරිසුදු කරගන්න. ඒ වගේම මේ ඉඳගත්tාම සක්මන් කරනකොට එදින්දා වැඩවලදී සතිය පිටවන්නේ කොහොමද කියලා දීපු ඒ කමඨහන් වාර්තා නැත්නම් කමඨහන් ධර්මදේශනා තේරෙන්නේ නැත්නම් පැත්තක් හෝ ප්‍රදේශයක් හෝ ඔක්කොම හෝ ඒක මේ වෙලාවේදී මතු කරන්න ඕනේ. මතු කළ එක සුද්ධ කරගන්න ඕනේ නැත්නම් ඒවා මේ ඇවතුම් පැවතුම් දන්නේ නැතුව සීල පිළිබඳ හැඟීමක් නැතුව කමඨහන් පිළිබඳ දන්නේ නැතුව හිටියට මේ එච්චර ලොකු ලාභයක් වෙන්නේ ඒක සුද්ධ කරගන්න කියලා මම ආර්දනා කරන්නේ කාටවත් එහෙම ඒව පිළිබඳව පැකිලෙන්න සැක හිතන දෙයක් නැහැ. අපි සාදරයි මේ ප්‍රශ්නයක් මතුවෙනවට. දෙක මේ සාකච්ඡාවෙන් පිට ඒව සාකච්ඡා කරන්නත් එපා. හරියට මෙයාගෙන් අහන්න එපයි කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. අහනවා නම් මෙතෙන්දී අහන්න මේ ඇයි මේ සිල්පද අට සිල්ම රකින්නේ මොනවද මේ අට සිල් කියන්නේ? ඇයි මේ නීති පද්ධති දාන්නේ අපිට මේ භාවනා කරන්න ආපුවාම? ඇයි මේ කමටහන මේකම කරන්න කියන්නේ කියලා පිරිසුදු කරලා අහගන්න. ඉතින් ඒ තුනම කමටහනක් දෙන එක ඒ ආපු අයට ඒ ආචාර ධර්ම පද්ධතියක් කියලා දෙන එක සිල් සමාදන් කරන එක මෙහෙන් කරන සත්කාරය. ඒ තුන පිළිබඳව කාටද ප්‍රශ්න තියෙනවා නම් කරුණා කළා මේ වෙලාව ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඊට පස්සේ මේ භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න තියෙනවානේ. ඒවට අපි කමඨාන් සුද්ධ කරනවා කියනවා. කමඨාන් වාර්තා ලියනවා. නැත්නම් සමුග සාකච්ඡා කියලාත් කියනවා. ඒක තමයි ඊගාවට අපි සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න ලියලා මේ ප්‍රශ්න පෙට්ටියට දාන්න ඕනේ. ඒකට නම ගම වයස මොකක්වත් ඕනේ නැහැ. එතකොට මේ සභාගත කිරීමේදී පොදුයි අපි සුදුසුයි කියලා හිතෙනවා නම් ප්‍රශ්නේ සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් අපි මේ යොදා ගන්න පැයේ මේ ප්‍රශ්න ඉවරනාට පස්සේ ආරාධනා කරනවා සභාවට වේලාවට මතු කරන ප්‍රශ්න. ලිඛිතව හෝ ඒ වෙලාවට අතේස වීමෙන් තමන්ගේ ප්‍රශ්න සභාවට දාන්න පුළුවන්. ඒක එක අර ඉස්සලා කිව්ව තුනට අමතරව එකක්. දෙවෙනි එක තමයි අද හවස ඉඳලා අපි ධර්ම දේශනාවලියක් පටන් ගන්නවා. අන්න ඒ ධර්ම දේශනාව සම්බන්ධ මොනවාරි ගැටලු ග්‍රන්ථ ස්ථාන තේරෙන්නේ නැතිවක් තියෙනවනම් ඒකත් අහන්න පුළුවන්. ඒක ඉතින් හෙට ඉඳලා පටන් අරගන්න. ඒ නිසා මේ මතක් කිරීම මම කරන්නේ අපි කරන්නේ අපි පිරිසක් එකට යනකොට හැම කෙනාගේම හැම ප්‍රශ්නවලටම උත්තර දෙන්නේ නැහැ. මෙන්න මේ කියාපු ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන ප්‍රශ්න විතරයි අපි බාර ගන්න. අනිත් ඒවා උත්තර දෙන්න නෙවෙයි Nissan වනේ සැදී පැදී ඉන්නේ. ඒ වගේ මේ ප්‍රියවන්ත ප්‍රශ්න තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා හිටනවා. එතකොට අපිට පුළුවන් කාලය ගොඩාක් ඉතුරු කරගෙන පිරිසක් වශයෙන් සමුස්තයක් වශයෙන් එළියට යන්න. ඉතින් මම හිතනවා මේ පළවෙනි මතක් කිරීම සඳහා මේ ප්‍රමාණවත් වෙනවයි කියලා. අපි මේන් පස්සේ අපේ ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರය ආරම්භ ආරම්භ කළ දෙන විදියට වැඩමුළු නායකත්වයේ ස්වාමීන් අද ප්‍රශ්න හතක් ලැබිලා තිනවා. ඒ හතෙන් එක ප්‍රශ්නයක් තියෙන්නේ ධර්මයට සම්බන්ධ එකක්. ඒක අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න තියාගත්තා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සිත වෙනත් අරමුණකට නොයා පාදවල ස්පර්ශයන් වෙතම යොමු කර සෑහෙන පියවර ගණනක් ගමන් කළ අතර අදිෂ්ඨාන කරගෙන සක්මන ආරම්භ කළත් මුළු සක්මන පුරාම පාදවල ස්පර්ශයට සිත යොමු කොටගෙනම සක්මන් කළ හැකි බව අවබෝධ වුණි. යම් තැනකදී සිත වෙනස් අරමුණකට ගියහොත් ඊතා ඉක්මනින්ම ඒත් මට දැනි නැවත පාද වෙතම යොමු කරගත හැකි වුණි. ඊතා කැමැත්තෙන් වැඩිපුර කරනුයේ සක්මන් භාවනාවයි. පරයන්කය. සක්මන විනාඩි 50ක් පමණ ඉහත පරිදි සිදු කරන විට නිදිමත ගතියක් පැමිණුනි. නමුත් එය නොසලකා හරිමින් පැයක සක්මනෙන් පසු පරයන්කයට වාඩි වුනිමි. හුස්ම රැල්ල වෙත අවධානය යොමු කළෙමි. නාස්පුඩු දෙක පුරාවටම වාතයේ පිරී සීතලක් දනවමින් ඉහළට ඇදී ගිය අතර නැවත ටික වේලාවකින් සුළු උණුසුමක් දනවමින් නාස්පුඩු පුරවාගෙන වාතයේ ප්‍රස්වාස ලෙස පිටවනු දැනුනි. මෙලෙස ටික වේලාවක් බලා සිටින අතරම මට මගේ කයේ ඉහළ කොටස දෙපැත්තට වැනෙන බවක් දැනුනි. එම දැන ගැනීමත් සමගම මගේ සිතට පැමිණි ගැටලුව වූයේ ඒ නිින්ද යෑමක්ද කියායි. නිින්දත් නොනින්දත් අතර අවස්ථාවක් දැයි නොතීරේ. නමුත් එම අවස්ථාවේ හුස්ම රැල්ල ගැන අවබෝධයක් හෝ දැනීමක් නොපැවතුණු බව ස්ථිරයි. පැයක සක්මනින් පසු ඇතිවන නිදිමත ගතිය පැමිණි විට පරියංකේ වාඩි වීම නුසුදුසුදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ සක්මන පරියංක දෙකේම සඳහන් කරලා තියෙනවා. සක්මන විනාඩි 50ක් විතර යනකොට නිදිමත ගතියක් එනවා. පරියංකෙත් දැනෙනවා කියලා. ඉතින් මේ දෙක මේ නිදිමත එහෙම නැත්නම් මේ හිත හැංගෙනවා වගේ ප්‍රකට නැති gati එනකොට යෝගාවචරය සක්මණේදී නම් පීවරමට තාම බලන්න පුළුවන්ද කියන එකයි සක්මණේ නම් පරියංකේදී නම් ඒතියෙදිත් මට හුස්ම බලන්න පුළුවන්ද කියන එකේ හුස්ම පේන්නේ නැහැ කියන එක දෙවෙනි කොටසේ නම් ලියලා තියෙනවා මට ඒ වෙලාව බැලුවට හුස්ම කියන්නේ මූල කර්මස්ථානේ නොපෙනී ගිහිල්ලයි කියලා ඉතින් එතකොට ඒ යෝගාවචරගේ නිජමත තියේදිත් හුස්ම ඉඳගෙන ඉන්න බව තියෙනවද නැද්ද කියලා බලන එක තමයි කරන්න තියෙන්නේ. හුස්ම එනකොට සමා වෙන්නේ. නිදිමත වල නැගිටලා යන එක නෙවෙයි. මේකේ ලියවිලා නැති කැලලක් තියෙනවා. අවධානය යොමු කරන්න පුළුවන් කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් මේ දැනෙන ආනාපානේ කොහොමද නොදැනී ගියේ කවදාද නොදැනී ගියේ කියන එක වසංගලා ලියලා තියෙනවා. ඒක තමයි මායя කියන්නේ. ඉතින් අපි මායයට ඉඳ නොතබා දැක්ක හුස්ම දැක්ක මූල කර්මස්ථානේ එක සැරේ යන්නේ ඒක හොඳ න්‍යාය ධර්මයක් මතක තියාගන්න. කිසිම දෙයක් විපස්සනා ලෝකේ එක සැරේ සිද්ධ වෙන්නේ නැහැ. අනුපූර්ව ක්‍රමයට සිද්ධ වෙන්නේ. එතකොට කොහොමද මේ මූල කර්මත්තානේ නොදෙනී යෑම සිද්ධ වෙන්නේ කියලා දක්නාසුලෝ ගියොත් නිින්දේ අනිත් පැත්ත ඒක තමයි. ඒක ගැන දන්නේ නැතුව නිකාම තිබුණ හුස්ම නැතුව යනවා කියනවනම් ඉතින් නිදිමතට ආරාධනාවක් තමයි ඒක. දැන් මේක තිබුණ එකමයි නැති වෙන්නේ කොහොමද මේක නැති වෙන්නේ කියලා ඒක හුස්මේ වෙනස් වීම දක්නාසුලෝ තිබුණොත් ඒකට කියනවා අවදි භාවය කියලා. අප්‍රමාද භාවය කියලා. ඒක නින්දට අනිත් පැත්ත. ඒ නිසා නින්ද එනකොට එනවයි කියලා කියන්නේ අර හුස්ම නොදෙනියාම අතපහු කරපු කෙනෙකුට තමයි ඒක වෙන්නේ. නොදෙනියාම ටික ටික සිද්ධ වෙන්නේ. අපි එහෙම ගනිමු වෙලාව හැටියට. අනේ නොදෙනී යන්න පටන් ගන්නකොටම දැනගන්න ඕන නින්ද එන බවට ලකුණක් එදාට මම තිබුණට වැඩිය සතියෙන් කොහොමද මේ දැනිච්ච අරමුණ නොදැන මට්ටමට යන්නේ කියන එක පරියන්කේ විතරක් නෙවෙයි සක්මනේදීත් බලන්න. වෙන විදියකට කියනවා නම් අපිට මේ සංසාරේ වැරදිලා තියෙන්නේ නොපෙනී යෑම මග මග ඇරිච්ච නිසා. හට ගන්න පැත්ත බලන්න අපි හරි දක්ෂයි. ඕනම දෙයක ගෙවි යන පැත්ත බලන්න අපි හරි ඒක මුස්පේන්තුවක් ආමංගල්‍යයක් එහෙම නැත්නම් නරක දෙයක් විදිහට අපි සලකනවා. නමුත් තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ ඒක තමයි නොදෙනී අනේක දන්න එක. නිරෝධ සත්‍ය කියන්නේ ඒකයි. නිසා හුස්මේ නොදෙනී යාම කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න එහෙම නැතුව නිදිමත එනකොට පරියන්කෙන් නැගිටින එක නෙවෙයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මම නවක යෝගීෙක්මි. සක්මන් භාවනාව. යටිපතුලට වම සහ දකුණේදී වැලිකට වැදෙන වේදනාව දැනුණු සතුන්ගේ ශබ්දවල වලට වරින් වර සිත ගියා. විනාඩි 45ක් පමණ මෙසේ සක්මන් කළෙමි. පරියන්ක භාවනාව. මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. මිහිදී ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ යන අයුරින් නාස්පුඩු අගට දැනුනි. පරිසරයේ ශබ්ද දැනුණද එයට අවධානය යොමු නොවුනි. මිසේ පැයක් පමණ සිටියෙමි. ඉදිරි පියවර සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒ පැයක් විතර වගේ ඉන්න පුළුවන් නම් ඒක ආරම්භයට හරි හොඳ දෙයක්. එතකොට අපි මූල කර්මස්ථානයේත් බලන්න පුළුවන් නම් ඒ තවත් ලකුණක් ලැබෙනවා. නමුත් මේ පැය ඇතුළත මූල කර්මස්ථානයේ වෙනස් වීම කොහොමද? ආකාර ප්‍රඥාත්‍ය කොහොමද? එක ආකාරකින් තව ආකාරයට වෙනස් වෙන්නේ කොහොමද කියන එක දකින්න එක තමයි ඊගාව පියවර. සක්මණ පරියන්කී කරන්ඩ ඇයම මූල කර්මත්තානෙත් අඳුරගන්න මේ මූල කර්මත්තන එක දිගට බලාගෙන ඉන්නකොට විනාඩි 5න් 10න් 15න් 20න් ඒකට මොකද වෙන්නේ කියන එක බැලුවනම් ඔන්න අපිට මෙතෙක් කරගෙන ආපු භාවනා වැඩපිළිවෙලේ ප්‍රතිපදාවේ ගොනුවේ පොරොදෙන ගන්න පුළුවන්. ඒ නිසා අනිදාසයේ මේ මූල කර්මස්ථානේදී අනිකන් මුනත බල්ලා යන්න එපා. දුවට අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සහිතව බලනද පැය යනකොට මේකට මොකද වෙන්නේ වෙනස් වීම කොහොමද කියලා දක්නාසුලෝ බලන්න කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. භාවනාවට ආධුනිකයෙකි. මම සක්මන් භාවනාවේදී වම තබන විට වම ලෙසද දකුණු පාදයේ තබන විට දකුණු ලෙසද මිනිහි කළෙමි. වම් පාදයේ පොළොවේ ගැටෙන අවස්ථාවේදී වැලි අතර තෙරපෙන බවද දැනුනි. මෙසේ විනාඩි 10ක් පමණ සක්මන් කළෙමි. වැලිමලුවේදී සක්මන් කරන විට විවිධ ශබ්ද ඇසුනි. භාවනායේ දියුණු කර ගැනීමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ආනාපාන සති භාවනාවේදී ආස්වාස කිරීමේදී නාසයේ කෙළවරෙන් සීතලටත් පිටවන විට උණුසුමටත් දැනුනි. ටික වේලාවක් යන විට ආස්වාසයේ වේගය ක්‍රමයෙන් අඩුවන බව දැනේ. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේකේ අන්තිම වාක්‍යය සටහන් කරලා තියෙනවා පරියන්කේ ඉන්නකොට හුස්ම රැල්ල එන්නේ එන්නේ තුනි වෙන සියුම් වෙන ගතියක් දැක්කයි කියලා. ඉතින් මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. එන්නේ ගොරෝසු වෙලා දඟකාර වෙන්නත් පුළුවන්. එහෙනම් සියුම් වෙලා සූක්ෂම වෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ තිබුණු ආනාපානේ කාලානුරූපව ටිකින් ටිකට යනකොට මොන වගේ ආකාර වෙනස් වීම වෙන්නේ කියන එක දක්නාසුලෝ බලන්න ගියොත් ඒක ඒක අර මුල් කොටසට දාන්න පුළුවන්. පරියන්කේදීත් මෙහෙම දිගට යනකොට අර পায় තියෙනකොට වම දකුණේ වෙනස වගේම වමෙන් වමට වමෙන් වමට මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ දකුණෙන් දකුණට දකුණෙන් දකුණට මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි ඊගා බැලිය යුතු උපමානේ මානය එනිසාව සක්මණින් කරන විස්තර අරගෙන එන්නේ එන්නේ හුස්ම සියුම් වෙන්නා වාගේ තුනී වෙන්නා වාගේ සක්මණිත් එහෙම එකක් වෙනවද කියලා ඒක දැකිය දැක ගන්න එක හරි වැදගත්. සමහරට මේ වෙනකොට දැකලා ඇති. හැබැයි ඒක ලියුනේ නැත්තම්, ඒක කියෙව්වේ නැත්තම්, ඒක වාර්තා කරේ නැත්තම් ආනිසංස නැහැ. ඒකයි මේ අපි වෙනම වෙලාවක් අරගෙන මේ හරියටම දේ දැකලා හරියටම වාර්තා කෙරුවොත් විතරක් නඩුව දිනු. හරියට වෙලාවට සාක්ෂි ආවොත් නඩුව දිනු නැත්තම් නඩුව පරාද. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ ඇති දේ හිතන දේ නෙවෙයි ඇති දේ හරියට මේ බලහන් ඉන්නකොට ඉන්නකොට ආනාපානේ සියුම් වෙනවා සිංහුණ බව ලියන්න හිතුණානේ. ආන්නේ වගේ පරියන්කයක් බලන්න සක්මනත් බලන්න පරියන්කේ තවත් ඒ පාරදි ගේම ඉදිරියට යන්න කියන එක උපදේශයක් විදිහට දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව ඔසවනවා, ගෙන යනවා, තබනවා යන දැනීම මෙනෙහි කරමින් සක්මන් කෙරෙමි. නිරීක්ෂණය වූදී එක් පාදයක විලුඹ ලනු පැදුරේ වදිනවත් සමගම අනෙක් පාදයේ විලුඹ ඔසවන්න පටන් ගනිමි. එක් පාදයක් ගෙන යන විට අනෙක් පාදය ශරීරයේ සම්පූර්ණ බරට ලනුපැදුරට තදවන ආකාරය දැනුනි. ලනුපැදුර ගොරෝසුවට දැනෙන ආකාරය නිරීක්ෂණය විය. වම් පාදයේ ගෙන යන විට දකුණු පාදයේ ධන හිස ළඟින් දකුණු පැත්තට නැමෙන ආකාරයත් දකුණු පාදයේ ගෙන යන විට වම් පාදයේ වම් පැත්තටත් නැමෙන ආකාරය දැනුනි. පාදයක් තබන විට විනිවිද සිට ඇඟිලි දක්වා සිමින් ලනුපැදුරේ වදින බව සිත වෙනත් අරමුණකට ගොස් නැවතත් මූල කර්මස්ථානයට එන විට පාදයේ ලනුපැදුරේ වදින දැනීම සෙමින් ගොරෝසු වී දැනෙන්නට විය. ලනුපැදුරේ කෙළවරට ගොස් නැවතී වම් පාදයේ හෝ දකුණු පාදයේ වම් පැත්තට තබා මුලින් පැත්තකට හැරී නැවත ලනුපැදුරේ සක්මන දිශාවටම හැරුණෙමි. නැවතී සිටින විට නැවතී අන්තිමට තිබූ පාදයේ නැවත සක්මන ආරම්භ කරද්දී මුලින් එසවන්නේ නැති බව හැඟුණි. ලනුපැදුරේ මැද හරියට සක්මන් කරද්දී විදුලි පංකා වලින් එන සුළඟේ සීතල පාදවල මතු පිටට දැනුනි. අනිකුත් වැඩ කටයුතු වලදී සතිය පිහිටුවී ආකාරය. භාවනා ශාලාවේ සිට උදේ දාණයට එළියට යන වේලාවේදී ශාලාව ඇතුලේ රස්නයත් එළියේ සීතලත් දැනුනි. ටයිල් වල සිට රළු සිමෙන්තියට පය තබන විට ගොරෝසු බව වැටහුණි. පඩි පෙළ බසින විට පඩියේ උඩ තියෙන පාදයේ ශරීරයේ බර දරා ගැනීම විශාල වීරයක් කරන බවත් අනෙක් පාදයේ ඉක්මනින් ඊළඟ පඩි අල්ලා ගන්න හදන බවත් වැටහුණි. දානශාලාවට ඇතුළු වන විට හිතයිල් වල ඇති ලිස්සන සුළු ගතියත් ශරීරේ බර දෙපා වලට එන ආකාරයත් මෙනෙහි කළෙමි. පඩි පෙළ නගින වේලාවට උඩට තබන පාදයේ විශාල වීරයක් කරන බවත් පහළ ඇති පාදයේ ඇඟිලි වලින් ඒට උදව් කරන ආකාරයත් මෙනෙහි කළෙමි. දොරවල් අරින විට හැඬලේ ඇති සීතලත් වතුර අල්ලන විට දැනෙන සීතල උණුසුම් බවත් මෙනෙහි කරමින් සෑම විටම සතිමත් වීමට උත්සාහ කළෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි සම්බර වාතාවක් තියෙනවා. අවිදිනකොට සක්මන් කරනකොට පතුල් වල වෙන විස්තර අපි දකිනවා. එදින්දා වැඩ කරනකොට අතුල් පතුල් දෙකේම දොරේ හැන්ඩල් එක අල්ලනකොට වතුර වීදුරුවක් ගන්නකොට ටැප් එක කරනකොට මේ දැනෙන දේවල් වලට හිත යොදලා කෙරුවොත් උදේ නැගිටපෙලා ඉඳලා හැන්ද නිින්දට යනකම්ම සිදුවෙන හැම එකක්ම සතියෙන් ගත කරන්න පුළුවන්. අන්න ඒ වගේ අදිෂ්ඨානකින් යුක්තව කරන්ඩ කරන ජීවිතේ පිරිච්ච ගතියක් එනවා. දවසේ පිරිච්ච ගතියක් එනවා. මේක එකනත් එක්ක කතා කර හිත හිතී දේවල් හිතියහම මහා හිස් ගතියක් එනවා. මහා පාළු ගතියක්. ඒක තමයි අසහනී කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් හිත තමන් එක තියාගන්න, සතිය තමන් එක තියාගන්න, ඉරියව්ව තියාගන්න. මේ අතුල්පතුල් තමයි අපේ ස්පර්ශක. ඒකෙන් තමයි අපි කොයි දේත් දැනගන්න උණුසුම සිසිලස ගොරෝසු සියුම් බව අන්නේ දැනෙන වෙලාවෙම ওই ලියලා තියෙන වார்த்தා වගේ විස්තර ලියන්න පටන් අරගත්තොත් පේනවා අපිට කොතන හිටියත් දවසේ කොයි වෙලාවෙ හිටියත් මොන හිටියව හිටියත් සතුටුමත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට පැතිරෙන්න පටන් ගත්තොත් සතිය තව සතිය තියෙන නැති කෙනා කවුද කියලා කියන්න පුළුවන් තරමටම වැවෙනවා. يعني ඇඟින් පිටටත් යනවා මේක. ගිහිලි වෙලා මේ තන අරස්සාකාරී මේ තන අරස්ස නැ මේවට යන්න එපා කියලා නුසුනුරුණු පුට්ටයකට නොයන මට්ටමට නිකන් සතිය වැඩනවා. ඉතින් ඒක සාමාන්‍ය පරියන්කේදී එන්නේ නැහැ, සක්මනේ එන්නේ නැහැ. සක්මන පරියන්කෙන් පිටේ දිනදා වැඩවලදී පුලාන්තර සතිමත් වෙන්නේ ඒක තමයි ඇත්තටම මේ නේවාසික භාවනා කියන්නේ ඕනෝකට. ඒ නිසා මේ වාතාව හොඳයි. තව හැබැයි විස්තර මීට වැඩි ගොඩක් ඇතුළු කරන්න පුළුවන් වෙයි. දවසේ කරන හැම වැඩකදීම ඒ සතිමත් බව එහෙම නැත්නම් ඉරියව්වෙන් අරමුණෙන් කාලයෙන් පරිබාහිරව දිගට පවතින සතිමත් බව ගැන පුරුදු කරන්න. එතකොට තේරෙයි උප්පත්තියම අපිට ලැබිච්ච දායාදයක් තමයි මේක. මේ අපි මේ ඉපදුනාට පස්සේ හම්බෙච්ච කට්ටියත් එක්ක තියෙන වැඩි සෙනෙහස නිසා Taman අමතක කරලා අනුන්ගේ කොන්තරත් වැඩ කරන්න ගිහිල්ලා. අන්තිමට ඒ මිනිසුත් නැහැ, දමනුත් නැහැ. මැරෙන මොහොත වෙනකොට මැටි මැටි භාගපු හරකෙක් වගේ අපරාධේ කනගාටුවෙන් මැරලා යනවා. ඒ නිසා අනුන්ගේ වැඩ කරන්න ප්‍රමාණය දැනගන්න. Taman එක්ක පුළුවන් තරම් මාත් එක්ක මං වගේ ඉරියව්වත් එක්ක ගත කරන්න මේක හොඳ සමාරම්භයක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම උදෑසන සක්මන් භාවනාවේ යෙදුණා. එහිදී මගේ යටිපතුල් වලට ගල් පෑගුණා. තද ගතියක් දැනුණා. පාදයේ තැබීමේදී ඔසවනවා තබනවා යයි මෙනෙහි කළා. සිත විසිරී ගිය අවස්ථාවේදී නැවත සිත පළමු ස්වභාවයට පත් කරගත්තා. නැවත සක්මන් භාවනාවේ යෙදුණා. පරියංක භාවනාවේ හුස්ම ඉහළ පහළ යාම කීපවරක්ම සීයෙන් කළා. ඉක්මනින් සිත විසිරී ගියා. නැවත හුස්ම ගැනීම හෙලීම සිහියෙන් කරමින් භාවනාවේ යෙදුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල එක්ක නාලියලා තිබුණා ඒ වගේ පිට ගියාම ආපහු හිත එන්නේ කොතෙන්ද කියලා. වම් පයිද තිබ්බේ බරද හැල්ලුද කියලා නැවත පැමුණාට පස්සේ මූල කර්මස්ථානයේ වග විභාගෙ මීට වැඩිය ලියලා තිබුණා. ඒක හොඳ අදාතක් ආදර්ශයක්. මෙයත් උත්සාහයක් කරලා තියෙනවා. එචා පිට යනකොට කියන්න පිට ගියේ මේකටයි සද්දයකටද වේදනාවකටද හිතවිල්ල. ඊට පස්සේ නැවත ආවේ මෙන්න මෙතෙන්ටයි. වම් පායේ දකුණු පායේ නම් සක්මනේ නැත්තම් පරියංකේදී හුස්මෙද පිම්බි මැකිලිමෙද කියලා නැවත මූල කර්මත්තාන පැමිණිච්ච බව පමණක් වාර්තා කරලා නතර වෙන්න එපා. ඒකේ තියෙන විස්තරත් තව ටිකක් හොයන්න යන්න. එතකොට නැවත පැමිණිච්ච එකේ ආනිසංශ ඕජාව සාරය තමයි තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ වார்த்தාවත් හරි පිරිච්ච ගතියක් තියෙනවා. ධර්ම પરම්පරාවේ පැවැත්මත් ලස්සනට ලිය වෙනවා. ලොකු ගැම්මක් එනවා. ඒ නිසා නැවත අරමුණට මූල කර්මස්ථානට පැමිණිච්ච බව සහතික කරන අත්දැකීම් ටික තව වැඩිපුර බලන්න, තව වැඩිපුර වාර්තාවට ඇතුළු කරන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මනේදී මගේ পায় ලනුපැදුරේ ගැටෙන විට වඩා තද බවක් දැනුනේ ඇඟිලි පෙදෙසටයි. පාදයේ මැද කොටසෙහි තද බව දැනුනේ නැත. පාදයේ පසු කොටසට සැහැල්ලු බවක් දැනුනි. එහෙත් පියවර 40ක් පමණ යන විට සතියෙන් සක්මන් කිරීම අපහසු විය. නැවත නැවතත් අමාරුවෙන් සක්මනට යොමු වෙමින් එකක් පමණ භාවනාවේ යෙදුණෙමි. පරියංක භාවනාව. ආනාපානය වැඩිවීමට පෙර කයේ සියලුම කොටස් කෙරෙහි සිත පිහිටුවා ගතිමි. එයින් ආනාපානයට පිවිසීමට පහසුවක් දැනුණද හුස්ම රැලි දෙක තුනක් දකින විටම නිින්ද ගියේය. මේ මගේ මගහරවා ගැනීමට අවශ්‍ය උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අර ඉස්සල එක්කනට කිව්වාගේ නිින්ද යන එක ලෑස්ති වෙලා යන්න. නිින්ද යන්න ඉස්සරලා මූල කර්මත්තානේ පෙරලියක් වෙනවා. මූල කර්මත්තානේ පූර්ව නිමිති පෙන්නනවා. පූර්වාංගම නිමිති වගේක් පෙන්නවා. අන්නේ නිමිති දැක්කේ නැත්නම් ඒකට ලැහැත්ලා ගියේ නැත්නම් පාට නිින්දට වටනවා. ඇස් බඳුන් වාගේ. ඒ ශානි දවසේ මට නිින්ද යන්න පුළුවන්. ඒකම එක සැරේ වෙන්නේ නැහැ. ඒ නිින්ද යගෙන එනකොට මූල කර්මත්තානේ මොන මොන පෙරලි මොන මොන ආකාර වෙනස් සිදුනත් කියලා බලනාසුලුව ගියොත් ඒ බලනාසුලු ගති කියන්නේ නිින්ද අනිත් පැත්ත. ඒ නිසා ලෑස්තිට යන්න විස්තර වශයෙන් බලන්න නිින්ද ආගෙන එනකොට මූල කර්මස්ථානයේ මොන වගේ වෙනස්කම්ද ඇති වෙන්නේ කියන එක බලන්න පුරුණන්දු වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරද්දී විනාඩි 15ක් පමණ කරද්දී මොකුත් අමතක වෙනවා. සක්මනේදී ඇඟිලිවල තද ගතියක් දැනෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ පහදා ගන්න කැමැතියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිකං ගන්න මතකයක් මතක් වෙන හැම දෙයක්ම අකුසල් කියලා හිතා ගන්න. අකුසල් ඉබේම මතක් වෙනවා. මොනවාක්වත් හිතේ පිං අකුසල් නැත්තම් මතක් වෙන දෙයක් නැහැ. මරණ මොහොතදී මොනවා මතක් වුණත් කම්ම නිමිත, ගත නිමිත බාට පත්තල ඊගාවාත්මයක් දෙනවා. අපි මරණ වෙලාවේ මොනක්වත් මතක් වුණ නැත්තම් මං කියන්නේ අඥාන උපේක්ෂාව නෙවෙයි. ඉතින් ඒක තමයි බුදුහාමුදුරු නිවන් දොරට පෙන්නන්නේ. ඉතින් අපි මතක නැති වෙනකොට මතකේ අඩු වෙනකොට ඉතින් පිටිත් නූලක් ගැට ගහ ගන්නවා. ඇප නූලක් දානවා. පඳුරක් ගැට ගන්නවා. අම්මා මේ තිබුණු පව් ටික නැති වෙලා. අකුසල් ටික නැති වෙලා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාල ඇස්තිලා යන්න ඕනේ. ඒක ඒක අපේ ආනිසංසතරත් වැඩි බුදුහාමුදුරු අපිට දීපු දෙයක් තමයි මේ මතක තියෙන හැමදේම කක්කා. පව් අකුසල්. මතක තියෙන හැම දෙයකින්ම තණ්හා වැඩෙනවා මාන වැඩෙනවා දිට්ඨි වැඩෙනවා. කොයි වෙලාවක හරි මතක නැතුණා නම් ඒකේ කවදාවත් තණ්හා වැඩෙන්නේ නැහැ මාන්නේ වැඩෙන්නේ නැහැ දිට්ඨි වැඩෙන්නේ නැහැ නිසා අපි පුදුම බයයි. ඔක්කොම ඉවරයි. නිසා තියෙනවා නාකියන්ට නාකිච්චන්ට ලෙඩ අල්සයිමර් කියනවා ඩිමෙන්ෂියා කියනවා මතක නැතිව. ඉතින් මතක නැතිවම වැඩ කරන පොඩි කොල්ලට අත්තම්ම කියලා කතා කරනවා. නැන්දම්ම කියලා කතා කරනවා. නැන්දම්ම ආපුවම පුතා කියලා කතා කරනවා. වෙන මොනම ලෙඩක්වත් නැහැ මතක වයර් මාරු වෙලා කියලා අපි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් භාවනා නොකර ඉන්න කොයි වෙලාවෙත් වයර් මාරුලා තමයි තියෙන්නේ. අයෙක ඒ වෙලාව විතරයි දන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතෙන් යන්න හොඳට සක්මන් භාවනා කරන පරියන්ක භාවනා කරන දේවල් මොකක්වත් මතකත් නැහැ. වටිනාකම මොකුත් නැහැ. ඉතින් ඒ නිසා නිකන් සාමාන්‍ය මතක තියාගෙන හිතේ තියෙන්නෙම පෝජාව වැඩි, තණ්හාමාන දිට්ටි වැඩි දේවල් තමයි ඔළුවේ හුඟක් හොඳට මතක තියෙන්නේ. ඒ ටික තමයි මරණ මොහොතේදී ඊගාව ආත්මෙට කොක්ක දාලා දෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මතක නැති කරගන්න දැක දැක දැනද අනිදාට තේරෙයි මේ මතකේ නැතුව ජීවිතේ පවතින්න පුළුවන්. ඒක අකරතැබ්බයක් නෙවෙයි. ඒ වෙලාවේදී සද්ධාවයි සතියයි වීර්යයයි සීලය තියෙනවා නම් ඒ ලොකු හයියක් අපිට මගේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ මතකෙ තිබුණත් නැතත් මගේ සතිය කැඩෙන්නේ නැහැ මතකෙ තිබුණත් නැතත් මගේ සීල කැඩෙන්නේ නැහැ මතකෙ තිබුණත් නැතත් කියලා බැලුවොත් පෙනෙයි අපි නොදන්න හිතේ තියෙනවා නොදන්න පැත්තක් අන්න ඒකට යන්න බය වෙන්නේ නැතුව ඒකේ තමයි මේ රහස් ටික තියෙන්නේ මම කියන්නේ කවුද කියලා හොඳටම තියෙන්නේ නොතන. ඒ නිසා ඕකට ලෑස්තිලා අනිකයි කරන්නේ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. අවසර ස්වාමින් වහන්සේ සංකාරය යන්න පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් අපි ධර්ම දේශනාවට සම්බන්ධ කරගනිමු. එතකොට ඒක විස්තර වශයෙන් අපිට සාකච්ඡා කරන්න වෙලාවක් හම්බ වෙයි. මේ ඒ කොලේ මට දෙන්න. එතකොට බන සූදානම් වෙන වෙලාවදී මට ඒක මතක් සීකන්ද වීමක් වෙයි. එතකොට අපිට තව විනාඩි 25ක් විතර කාලේ තියෙනවා. කාට හරි වෙන සභාවට ප්‍රශ්න ගන්න තියෙනවා නැත්නම් මේ දීප උත්තර පිළිබඳව විස්තර විභාග තියෙනවනම් නැත්නම් ප්‍රකාශ තියෙනවනම් කරුණා කරලා වෙලාව ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම දිගට කරගෙන යන්නේ ආනාපාන සති භාවනාව. එහෙම කරගෙන යනකොට දැන් හුස්ම රැල්ල දිග ලෙස දැනෙනවා, කෙටි ලෙස දැනෙනවා. සම්පූර්ණ හුස්ම රැල්ලේ මුල මැද අග ක්‍රමයෙන් සියුම් වෙලා යනවා. සියුම් වෙලා ගිහිල්ලා නෙදෙනීමත් යනවා. එහෙම යාගෙන එහෙම ක්‍රමයෙන් ගෙවන් වේගෙන යනකොට කයේ කයත් නැති වී ඒ කයේ බර අඩු වෙලා කය නෙදෙනීම යන අවස්ථාවකුත් එනවා. ඒ විදිහට ගිහිල්ලා අන්තිමට සිතක් විතරක් කියන තැනකටත් ගිහිල්ලා අන්තිමට අර සිතුවිලි ගලායන එකත් නැවතිලා ඒ කියන්නේ කන් දෙකට ශබ්ද දැස්නව වහගෙන්නේ ඒ කිසිම ඉඳුරකට කිසිම සංඥාවක් නෙදෙනෙන අවස්ථාවකටත් මං පත් වෙලා තියෙනවා. ඒ කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ ඒ විදිහට තද ගැඹුරකින් ඒ විදිහට සාමාන්‍ය විනාඩි පැය භාගයක් විනාඩි 45ක් විතර එහෙම ඉන්න පුළුවන් අවස්ථාවකටත් මං මුහුණ දුන්නා. ස්වාමීන් වහන්සේගෙන් මට දැනගන්න ඕන දැන් ඒ විදිහට එහෙම කරගෙන යනකොට මට හිතෙනවා එතන නීවරණයනුත් යටපත් වෙච්ච තැනක් වෙන්නේ නැති කියලා මං හරියටම දන්නේ නැහැ. එතකොට එහෙම ඒ විදිහට යනකොට දැන් මම මේ දන්නේ නැතිකමටයි අහන්නේ මට ඒක දිගට කරගෙන යන්න ඔබ වහන්සේගෙන් උදව් ඉල්ලනවා. දැන් අපිට දැන් ඇස ඇහැට ගැටෙන්නේ රූපයක් කනට ඇහෙන්නේ ශබ්දයක් එතකොට ඒ ඇසට රූපයේ ගැටීම කියන්නේ ස්පර්ශ වෙනකොටම වේදනා සංඥා ආවම එතකොට මේක දැනෙන්නේ මට මම මගේ එහෙම කියන චේතනාව පිටතින් ආවොත් තණ්හාව උපාදානය ඒ විදිහට ගියොත් සසර දික් වෙනවා කියන එක මටම තේරෙනවා. දැන් අපි මම වුණොත් මගේ වෙනවමනේ. ඒතර මගේ තිබුණොත් මට මගේ කරගෙන ඒ අණුව ගොඩනගා ගන්නෝ නොයෙකුත් සිතුවිලි. ඒ සිතුවිලි ගොඩනගා ගන්නකොට කෙලවරක් නැහැ. ඉතින් ඒකට තව තව දේවල් එකතු වීමෙන් සසරට යන තැන සදා ගන්නවා. අන්න එහෙම වෙන්නේ නැතුව මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස දැන් ඇසට රූපයක් ස්පර්ශ වීමෙදිම කනට ශබ්දයක් ස්පර්ශ වීමෙදිම එතකොට අපිට එතන වේදනාවක් එනවනේ ඒ වේදනාව හඳුනා ගන්නව සංඥාව අන්න එතනින් එතනින් නැවැත්තුවොත්ද මේ මම මගේ කියන තැන නවත්ත ගන්න හැකි වෙන්නේ කියන එක දැනගන්නයි මට ඕනකම ස්වාමීන් වහන්සේ මට ගෞරවයෙන් ඉල්ලා හිටින ඔබ වහන්සේගේ දෙපා නැමද මට ඒ ගැන කරුණ පහදා දෙන්න අනිත් අයට සමාහකින් හුඟක් උදව් උපකාර වෙයි කියලා හිතනවා තෙරුවන් සරණ. මම මුලින් ප්‍රකාශ කරපු විදිහට කයත් නොදෙනී යන වෙලාවේ එතකොට කණ්ඩ සද්ද නැති නිසාද ඒ වෙලාවේ කය නොදෙනී කියන ආසිත ගඳ නැති නිසාද කයට පහස නැති නිසාද එහෙම නැත්නම් හිතට හිතවිලි නැති නිසාද නැත්නම් හිතවිලි හිතවිලි තිබුණාට සද්ද තිබුණාට කයට පහස තිබුණේ වා ස්පර්ශ කරන්නේ නැති වෙලාද ඒ කිසිම ස්පර්ශයක් නැදෙනී යනවා එහෙම දිගටම ගිහිල්ලා කියන්නේ මේ කනට විශාල සද්දයක් සමහරට වෙනව වෙන්න පුළුවන් කෙනෙක් කතා කරත් ඒක මට ඒ වෙලාවට දැනෙන්නේ නැහැ මොනවා වුණාද කියලා දන්නේ නැතුව නිකන් හරියට අපි ඇතුළකට වෙලා දොරක් වහගෙන වුණොත් අර පිටතේ තියෙන දේවල් දැනෙන්නේ නැතුව වගේ. අන්න එහෙම තනි වෙලා ප්‍රශ්නහව ප්‍රශ්නට උත්තරේ සද්ද නාහදිතීම නෙවෙයි කෙලස් කැපෙන්නේ රූප නොබලා සිටීමෙන් නෙවෙයි ගන්ධ රස පහස නැතිකමින් නෙවෙයි ඒවා තිබුණට ඒව අල්ලන්නේ නැතුව ඉන්න අල්ලන්නේ නැතුව ඉඳීමි ඒක තමයි ඉස්සල කාර කියවෙන්නේ ඒක තමයි ඔව් මොනක්වත් මට ඇඟවත් නැහැ වාගේ ඒක පුළුවන් තරම් දියුණු කරන්න තමන්ට තේරෙයි මේ ඇහැට රූප නැති වුණාට කනට ශබ්ද නැති වුණාට නාසයට ගඳ රස පහස ඒවට නැති වුණාට මේ මොන සතිපත්තන ප්‍රශ්නකුත් නැහැ ඒ ඉඳුරන්න මොකුත් වෙන්නේ නැහැ ඒ නිසා ඒකෙන් තමයි මෑණි උත්තරෙන් තමයි පටන් අරගත්තේ ඒ නිසා මේ මොනවාක්වත් දැනෙන්නේ නැති අවස්ථාව වැඩි කරන්න බුලුවන් තරම් වැඩි කරන්න එතකොට හිත කෙලසිලා නැහැ එහෙමයි එතකොට මේ විදිහට දිගටම කරගෙන යන්න බුලුවන් තරම් බුලුවන් තරම් වැඩි කරන්නේ ඔය පස්සේ අඬන්නේ ඔය ඉස්සරහ කියවෝ කිරට තමයි. පස්සේ ප්‍රශ්නෙන් අඬලා ඉල්ලන්නේ ඔය ඉස්සරලයින් විස්තර කරන්න ආවෝ කිරට තමයි. ඉතින් කිර වැඩි කරගත්තාම හරි ඉතින්. එතකොට අර මම මගේ කියන ගතිය එහෙම ගිවන් වෙලා යනවාද කියන එකයි එකයි මම දන්නේ. බලමු දෙන්න මේක දෙලා බලමු. ඒ වෙනත් ඉතින් හරියට කියන්න බෑ. ඒ බලනකොට දැන් ඉස්සලා තිබුණ එකේ මොනවාක්වත් නැති වෙලාදී නැහැ නේ මොනවාක්වත් තිබුණ නැහැ නේ තණ්හාමාන. ඒක තමයි අපි නැවත නැවත කර බලනවා. ඒක තමන්ගේ අධිකාරී ශක්තිය යටතේ තියෙන්නේ ඒක නැවත නැවත කරන්න පුළුවන්කමක් තියෙනවා වෙලාවක් තියෙනවා නම් පෙරපින් කරලා තියෙනවා දැන් මේක තමයි කරන්න ඕනේ මට වෙලාවක් නැහැ මට වැඩ තියෙනවා අරක මේක තියෙනවා නම් ඒ කියන්නේ පෙරපින් නැහැ දැන් කරන්න තියෙන මේක තියෙනවා වෙලාවක් තියෙනවා කර බලමු එතකොට ඔය ප්‍රශ්නට උත්තර ලැබෙයි තිරුවන් සරණයි සායි ප්‍රශ්නයක් අහන්න ආ මෙයා මේ උරතල් වෙන්න ආවා සයිනස් මට තියෙන ප්‍රශ්නේ මම දැන් සක්මන් භාවනාව කරගෙන යනකොට අරමුණකින් තොරව තමයි සක්මන් භාවනාව දිගටම යන්නේ. හැරෙන තැන විතරක් මං හඳන්නවා හැරෙන බව. ඊළඟට එහෙම සක්මනේ ඒ පැයක කාලය තුල සක්මනේ යනකොට මට නිකන් හරියට දැනෙන්නේ අර මගේ කය කියන එකක් නැහැ. ඒක නිකන් අර නිදැල්ලේ ඇදී යන පන්දුවක් වගේ. කිසි මේක ශබ්දයකට ගැටෙන්නේ නැහැ, රූපයකට ගැටෙන්නේ නැහැ. එතකොට වේදනාවන් ඒ වෙලාවට එන්නේ නැහැ, සිතුවිලි නැහැ. නිකාම්ම යනවා. එතකොට මං එතනින් එහා මේක දිනු කරන්න ඕනද තවත්? ඔය ඒකට භාවනා කිසිම නොකරපු කෙනෙක් නැත්තම් හුත්තටම බීපු කෙනෙක් මෙතන අතෙන් යනවා යා මොනවත්වත් බඳන්නේ බීලා බීලා ඉන්නේ මොනවත්වත් බඳන්නේ ඒ කියන්නේ ප්‍රමාදී මදි ඒකයි ඔය දැන් කියන එකේ අතර වෙනස මොකක්ද මේක අපි අපි ඉන්නේ යන්නේ ඈ මේක අපි යන්නේ සතියෙන්නේ ඔව් ඒක තමයි අර අසතිය විතර නේ ප්‍රමාදයෙන් මදේ යන්නේ දැන් මේකේ සතිය තියෙන බව මට මොනවක්වත් දැනෙන්නෙත් නැහැ නිකම්ම කය ඇවිදිනවා කියනකොට මෙතන සතිය තියෙනවා කියලා මොකෙන්ද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඒ දැන් එහෙන ශබ්ද වලට අනුගත වෙන්නේ නැහැ. දකින්න රූප වලට අනුගත වෙන්නේ සතියෙන් යන බව විතරක් දන්නවා. එච්චර. මොකෙන්ද මොකෙන්ද කියන්නේ බීලමත් වෙලා නෙවෙයි කියලා කියන්නේ කොහොමද? හිතපනාවක් නෙවෙයි මේක. හීනයක් නොවේයි මේක. මේක මම පණ තියෙනවා නිින්ද ගිහිල්ලා නෑ සතියෙන් කියලා මේ ඔය කියන විස්තරය ප්‍රත්‍යක්ෂණය කරන්නේ උසාවියට අද්දුට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් සාක්ෂයක් වශයෙන් කොහොමද ඔප්පු කරන්නේ මම දැන් දිනද මං ඒව ඔක්කොම දැක්කනේ සක්මනේදී දකින්න ඕනේම පාදයේ ගැටෙන හැටි පාදයට දැනෙන දේවල් දකුණ පය වෙනස් වෙන හැටි වම දකුණ වෙනස් වෙන හැටි ඒ ඔක්කොම දැකලා තමයි මම මෙතෙන්ට ආවේ දැන් මේ මෙතෙන්ට ආම දැන් මට ඒව එකක්වත් අර දැන් පාදයේ වදින එකක් ඒ ගැනත් මං අවධානයක් නැහැ මම යන්නේ මේ ඉදිරියට යනවා කියන එක විතරයි. හැරෙන තැනදී හැරිලා ආපසු එනවා. එතකොට මම සක්මණේ පැයක කාලය තුල ඒ විදිහට තමයි මෙහෙදි කරන්නෙත් එහෙමයි, gederedi කරන්නෙත් ඒ ටිකයි. ඒකේ වැරැද්දක් තියනවද නැද්ද කියන එක. මම මේ මතක් කරන්න සාකච්ඡාවට ඇදලා ගන්න හදන්නේ මේක අඥානුපේක්ෂාවක්ද එහෙම නැත්නම් විදර්ශනා උපේක්ෂාවක්ද කියලා. අඥානුපේක්ෂාව නම් බීපු මිනිසෙක් යනවා මොනක්වත් දන්නේ නැහැ. එනතම හීනෙන් තැනකින් තැනකට යනවා ගිහිල්ලා නැහැ හිතෙන්. එහෙම නැත්තම් මනෝ විකාරයක්. දැන් ඔය පිස්සු වෙච්චාම නටන්නේ. ඒකයි දැන් මේකෙත් ගියාට මොනවක්වත් මතක නැහැ නේ අන්තිමට. දැන් යන බව දන්නවනේ ස්වාමීන් වහන්සේ මම. මම ප්‍රසන්නනේ කෙලවලට යන බව දන්නවා. ආන්නේ ඒකෙදි මේ මම මෙහෙවීමක් නොකරට අනායාසයෙන් වුණාට මම බීලා නැහැ, මත් වෙලා නැහැ, නිින්දක නෙවෙයි කියලා දන්නවනේ. එහෙමයි. ওই දැනුමට තමයි නිවන කියන්නේ. එහෙමයි සම්මා. ඉතින් අපිට ඒක එනකොට ඒක එන්නේ Tamange කයට සාපේක්ෂව වර්තමාන වශයෙන්. එහෙමයි. ඉතින් අපි ඒක සැක කරනවා. මට සැකයක් නැහැ. මට ඕනේ ඉස්සරහටත් මෙහෙමද යන්න ඕන. ඉස්සරහට යන්න ඕනෙත් නැහැ. ඉතින් මේක නම් දැනගන්න ඕනේ. අපි මේක බුද්ධියට ගන්න එපායි. ඉස්සරහට යන්න ගියොත් මේක පාගගෙන යන්න එපායි. ඉතින් ඒ නිසා දන්නවම යනවා. හැබැයි මේ මම මෙහෙवला චේතනාපූර්වකව එහෙම නැත්නම් ආයාසයෙන් කරන එක නෙවෙයි. නෙවෙයි. අනායාසයෙන් කරන මම ඊට ඉස්සෙල්ලා ආයාස කරලා තියෙනවා. මෙනේ කරලා තියෙනවා. සතිය ගන්න උත්සාහ කළා. දැන් සතිය පිහිටලා දැන් වැඩේ වෙනවා. හැබැයි කිසි ප්‍රයත්නයක් නැහැ. ඉබේසිත වෙනවා. එහෙමයි. ඒ වුණාට මම දන්නවා මට නිින්ද කියලා නැහැ කියලා. ඒ වුණාට මම දන්නවා මම මත් වෙලා නැහැ. මැරලා නැහැ. මට 80ක් නැහැ කියලා. මේ බවට අනිවාර්යයෙන්ම හිත ශක්තියක් තියෙනවනේ. මමට නිින්ද කියලා නැහැ. මත් මැරෙලා නැහැ, සිහි නැති වෙලා නැහැ කියලා. අන්නේ අවදි අපි උප්පත්ති ඉඳලා තිබිලා තියෙනවා. ඒක දැන් තමයි මතුවලා තියෙන්නේ. දැන් තමයි ඒක කියන්න පුළුවන් වෙන්නේ. අපි නිදාගත්තාම එහෙම වෙනවා. හීනේ. මත් බීපුවහමත් වෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. එහෙම මත් වීමක්වත්, මදයක්වත්, පමාදයක්වත් නැහැ. අස්පනා පිටව මම වැඩක් කරනවා. කෙරුවට මොකද ඒක යන්ත්‍රෙන් වෙනවා. යන්ත්‍රානුසාරයෙන් වෙනවා වගේ. පත්පින් අතර ගත්තාම කනවා. හක්මන්ට ගියාම ඇවිදිනවා. අනායාසයෙන් යනවා. හැබැයි කිසිම පශ්චාත්තාවයක් සැකයක් නැහැ. ආන මේ මට්ටමට යන හිතකින් කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ. මේක මම කියාගන්නෙත් නැහැ, මේක මගේ කියාගන්නෙත් නැහැ, මේක ඔගේ ආත්මේ කරගන්නෙත් නැහැ. ඉතින් ඒක දිහා බලන එක විතරයි අපිට කරන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ ප්‍රතිපදාවක රඟ සතියක බලමහිමේ. දෙයක් මම්ම කරන ගමන් අනුන් කරන්න වගේ බලාගෙන පුළුවන්. අන්න ඒ தත්වයට ඉක්මොල යන්න හදනවා කියන්නේ මේකට අවනම්බුවක්. ඊගාට මොකද්ද කරන්න කියලා අහනවා කියන්නේ මේකට අවනම්බුවක්. ඉතින් ඒකට මෙයාට පිපෙන්න බෑ. මෙයාට අපිට ආනිසංස ලැබලා දෙන්න බෑ. මොකද අපි ඒක ඉක්මවලන්නේ බලන්න. ඊගාට මොකද තියෙන්නේ කියලා. ඉතින් අපි ගිය පාර ටිකෙත් ඒක කිව්වා. ඒ හොලිවුඩ් නිලියෝ නිතරම මිනිහා මාරු කරනවානේ. ඒ රාජකාරී විදිහටමයි කරන්නේ. අර මනුස්සයන්ගේ දික්ක සාදුනා තව ගෑණියක් බඳිනවා. තව මිනිහෙක් බඳිනවා. ඉතින් දෙවෙනි කතාදෙට යනකොට පළවෙනි කතාදේ හම්බෙච්ච ගෑනුලා මෙයා දුව අඬන්න පටන් අරගත්තලු අම්මගේ මගුල් ගෙදරට මට එන්න ඕනේ කියලා. ඉතින් අම්මා ගාලු ඒක ඔයා එන්න ඕනේ නැහැ. ඔයා ගෙදරට වෙලා ඉන්න මට මගේ මගුල මේක. මට මේක විනෝදින් කරන්න ඕනේ. ඉතින් එතකොට මනමාලයාවලු මල් බොකයක් අරගෙන. මනමාලට දෙන්න. එනකොට පොඩි කෙල්ල අඬනවලු. මේ පොඩි කෙල්ල මන අලුත් මනමාලගේ හිත ගිය පොඩි කෙල්ලට ඇයි ඇයි මේ මේ බඳින්න එන ගෑණින් ඇහුවලු මොකද මේ ළමයා අඬන්නේ? මේක වල මම පරණ කතාදි ළමයා මවුල් ගෙදරට එන්න තියෙනවා. අහනවා කියලා. කමන්නේ තියෙන්න දෙන්නක මොකද්ද ප්‍රශ්නේ? දැන් මට මහා කරදරයක් අපා. මගේ මගුලට මට කන්න ඕනේ. අද ආව එන්න ඕන නම් එන්නම්. දැන් දුවට කිව්වලු මේ ওই දෙවෙනි කසාදෙට ආවට තුන්වෙනි එකට නම් අඬන්න එපා. එදා නම් ගෙනියන්නෙම නෑ කිව්වා. ආ මේ වගේ. ඒකට මේ මිනිහට මොකද්ද මේ කියවෙන්නේ? දෙවෙනි කසාදේ කාලා කියපන් හොඳ නෑ කියලා. කාලත් නෑ. මනමලයා ඉන්න තැනම කියනවා පළවෙනි කසාදේ පොඩි බබාට මේකට ඇඬුවට මෙයා කියපු නිසා මං එන්න දෙන්නම් දඟ කරන්න තින්නවා මේ තුන්වෙනි එකට නම් අඬන්නත් එපා දෙන්නෙත් නැහැ. ඉතින් ඒක දෙවෙනි දිගනේ කසාදේ ඉවරනේ පටන් ගන්නත් ඉස්සලා ඉවරනේ. ඒ වගේ මේ ලැබිච්ච දෙයක් පොඩ්ඩක් විඳලා මොකಾದ මේ වෙන්නේ කියන්නේ නැතුව මේ ගාවට යන්න මොකද්ද කියලා අහනවා කියන්නේම මේ මේකට කෙනහිල්ලක් ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවිකයි මොකද අර මම මාගේ කියන දේවල් අපි ඉක්මනට යන්න ඕනේ නැහැ. මම මාගේ නැති වෙච්ච ගමන් අපි එහා පැත්තෙන් අත් දාන්න හදනවා. අත දානවා කියලා කියන්නේ මොකද දැන්ට ලැබිලා තියෙන එකට කරන තව තක්සේරුවක් ඒ හිතෙන්නේ නැහැ හිතෙන්නේ ප්‍රගතියක් හිතනවායි කියලා හිතෙන්නේ ඉක්මනට නිවන් දකින්න හදනවා හිතෙන්නේ මේ කෙලෙස් තව අඩු කරන්න හදනවා කියනවා මේත් කෙලෙසයක්මයි. මේ කෘත්‍යයෙන් ඇවිල්ලා පෙන්වන්න හදන්නේ ස්මාර්ට් වෙන්න හදනවා කෙලෙසයක් තමයි. ආන එක දිහා හොඳට බලන්න කියන්න තියෙන්නේ. නෑ ඒක ඔක හිතපු දෙයක ප්‍රශ්නයක් නෑ. මේකෙන් එහා පැත්තට යන්නේ නැතුව මේකම මං හිතපු තත්ත්වයට එක්ක බලන ස්පාසුවක් නම් හොඳට පටල වෙන්නයි. ඒ දිනාගත්ත භූමිය බලේ තහවුරු කරගන්න. යුදබිමේ කරන දෙයක් තමයි භූමියක් අලුතෙන් දිනාගත්ත ගමන් දිගට ගහගෙන ගහගෙන යන්නේ දිනාගත්ත භූමියේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඊට පස්සේ තමයි අපි යුද පෙරමුණ ඉදිරියට ගහන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ වෙනකොට ඉදිරියට යන්න තියෙන මේ ආශාව ඒක කියලා තියෙනවා අනු අනුත්‍රේසු විමුක්ඛේතු පිහං උපට්ඨපේති කියලා මේ අනුත්තර විමුක්තිය ලැබීම සඳහා කැමැත්තක් ඇති කරන. විහාපච්චය උපච්චති දර්තං කියලා මේ කැමැත්ත නිසාම දර්තයක් පහළ වෙනවා. ඒ හිතෙන මේ ඉක්මනට නිවන් දකින්න නැත්නම් අනිකායට වැඩි කෙලෙස් අඩු කරන්න කියලා කියන්නේත් ඒ ද්වේෂයක් වැඩ කරන්නේ. තේරෙනවද? මොන්න පිස්සුද? තේරුණා. මොකද්ද තේරුණේ? තේරුණේ දැන් පෙරට වඩා යම් මට්ටමකට මේ භාවනාවේ ඇවිල්ලා තිනවා. ඒක එහෙම ඉන්න. ආයි ඉස්සරහට වෙන්නේ මොකද්ද? ඒව බලන්න යන්න එපා. ඒක ප්‍රගුණ කරගන්න. එතකොට මේ ලැබිච්ච දෙවෙනි දෙවෙනි කතා දෙට අප්සෙට් ඒක. තුන්වෙනි කතා දෙක නෙමෙයි කතා කරන්න දන්නේ. හැබැයි මේ මනමාලේ ඉන්නේ මොලේ කියන එක නැහැ. ඒ නිසා උන්ට තේරෙන්නේ නැහැ ඌ කොහොමද කතාවේ බදිනවා. ඉතින් දන්නවා මේ ගෑණි තුන්වෙනි මිනිහා ගැන හිතලා ඉවරයි. දැනටමත් තුන්වෙනි කතා දෙක ගැන. ඒ වගේ තමයි අපි මේ ලැබෙන්නත් ඉස්සෙල්ලා බලේ තහවුරු කරනත් ඉස්සෙල්ලා ඉක්මවලා හිතනවා. ඒ ඉක්මවලා හිතීමම මේ ලැබපු දෙයට කරන අව탁සියුවක් වෙනවා. හොඳයි. අපි අපි මෙතනින් එහෙමනම් අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.